තමන්ගේ ජීවිතයේ අර්ථය හොයන්න කැමති කෙනා විසින් තමන් තුළ ඇති කරගත යුතු ಗುಣධර්ම මොනවද කියලා තමයි මේ සූත්‍රයේ මුලින්ම සඳහන් වෙන්නේ. අපි ඒ ගැන විස්තර කරගෙන යන්නේ. පිරිතකට එහා ගිය අර්ථයක්. ඉතින් අද අපිට තියෙන්නේ කුලේසු අනනුගිද්දෝ කියන ගුණය. ඉතින් මේක කිව්ව ගමන්ම ගොඩක් අයගේ ඔළුවට යන්නේ කුලයන් කෙරෙහි නොඇලී ඉන්න එක. මේක පැවිද්දන්ට විතරක් අදාළයි වගේ තමයි ගොඩක් වෙලාවට ගොඩක් අයගේ මනසට යන්නේ. ඉතින් අපි බලමු මේක විස්තර කරලා මොකක්ද මේක මේ අපේ පුහුණුවට කොහොමද මේක අදාළ වෙන්නේ කොහොමද මේක සතිමත් බවත් එක්ක සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් ඇත්තටම මේකේ සරල මාර්ථය ගත්තොත් ඝණයා කෙරෙහි කුලයා කෙරෙහි නොබැඳී ඉන්න එක තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් ඒක ඇත්තටම අයිති වෙන්නේ අනගාരിക ජීවිතයක් ගෙවන අයට. ඒ කියන්නේ ගිහි ගිය අතහැර ගිය අයට. මේක අදාළ වෙන්නේ. බැලූ බැල්මට පේන්නේ එහෙමයි. ඉතින් පැවිද්දා විසින් ගිහිගේ අතහැර ගිය නෙක්කම්ම ජීවිතයකට පැමිණිවුණු කෙනා විසින් ගිහියන් ඇසුරු කළ යුතු ආකාරය ගැන තමයි මේකෙන් සඳහන් වෙන්නේ. ඉතින් ඇත්තටම මේක අපි හැල්ලුවට ගත්තට මේක විශාල වශයෙන් බලපානවා මනස දියුණු කරන්න යන කෙනෙකුට අධ්‍යාත්මය දියුණු කරන්න යන කෙනෙකුට. ඉතින් භාග්‍යතුන් වහන්සේ හුදකලා වාසය කියන එක පැවිද්දාට අනුමත කරලම තියෙනවා. රුක්ක මූලයේ ආරණ්‍ය වාසය ශුන්‍යාගාරය කියලා. ඉතින් ඒ මොකද මේ මෙන්න මේ කුලයා සහ ගණයා කියන්නේ මේ ගිහියා ඇසුරු කිරීම ඒ තරමටම තමන්ගේ නෙක්කම ජීවිතයට හානියක් වෙන නිසා තමයි භාගතුන් වහන්සේ මුලින්ම අපිට ඒක අනුමත කරලා තියෙන්නේ. අපි මේකට ආපු ගමන්ම අපිට ඒක ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කායිකව කුලයාගෙන් ගණයාගෙන් වෙන් වෙලා ඉන්න එක. ගිහියාගෙන් වෙන් වෙලා ඉන්න එක ලේසි නැහැ. වචනයෙන් අපිට වෙන් වෙලා ඉන්න බැරි නම්. ඒ කියන්නේ වචන කතා කරන එකත් මේකටම තමයි අයිති වෙන්නේ. ඒකෙත් වැඩිපුරම ගන්න තියෙන හිස් වචන. හිස් වචන කතා නොකර ඉන්න බැහැ මිනිසුන්ට. ගොඩක් වෙලාවට ඇත්තටම මිනිස්සු අතින් සිද්ධ වෙන මේ වචනයෙන් වෙන වැරදි වලින් වැඩියෙන්ම පව සිද්ධ වෙන්නේ හිස් වචනෙන්. හිස් වචනයෙන්. ඉතින් good morning good evening කිව්වේ නැත්තම් මිනිස්සයන්ට ඉන්න බෑ. නනා ඉන්න මිනිස්සෙක්ගෙන් නානවද කියලා ඇහුවේ නැත්තම් හරියන්නේ නැහැ. කඩේට යන මිනිස්සෙක්ගෙන් කඩේට යනවද කියලා ඇහුවේ නැත්තම් ඒක හරියන්නේ නැහැ. තේ බොනවා නම් තේ බොනවද කියලා ඇහුවේ නැත්තම් හරියන්නේ නැහැ. ඒක ඊස් වචනයක්. හැබැයි ඒක ඇහුවේ නැත්තම් මිනිස්සු හිතන් ඉන්නේ තරහ වෙලා කියලා. මේ භාෂණය, මේ ආමන්ත්‍රණය, මේ පෛරුපාසනය නැත්තම් ඉතින් සමාජ ජීවත් වෙන්න බෑ. කියන්නේ පිරිසක් එක්ක ජීවත් වෙන්න බෑ. ඉතින් අපි මේ හිස් වචන, අනවශ්‍ය වචන කතාවට අහු වෙලා තියෙන්නෙම මේ හුදකලා වාසයට බැරි නිසා. කට්ටිය ආශ්‍රය කරගෙන ඉන්න ඕනි නිසා. ඉතින් අනිත් අයගේ ආශ්‍රයට යන්නේ ඔන්න ඔය වචනෙන්, භාෂණයෙන් තමයි යන්නේ. අනිත් අය කුලයා ගණයා කෙරේ අපි ඇලෙන්නේ බැඳිලා තියන්නේ ඔන්න ඔය භාෂණයෙන් තමයි. ඉතින් ඉස්සර වෙලාම මේ අධ්‍යාත්මික මඟ යන කෙනෙක් පොතේ වචනෙන් කිව්වොත් සීල සමාධි ප්‍රඥා වශයෙන් මේක යන්නේ. ඉතින් මේ සීලය කියන එකවත් රැක ගන්න නම් ඇත්තටම මේ කුලයා කෙරෙන් ගණයා කෙරෙන් වෙන් වෙලා උදකලා ජීවිතයක් තියෙන්න ඕනේ. ඒකෙනුත් මේ සීලේනුත් වචී දුස්චරිතයෙන් තමයි අපි ඉස්සර වෙලාම බේරෙන්න ඕනේ. වචී දුස්චරිතේනොත් හිස් වචනය. ගොඩාක් අයට බැරි හිස් වචනය ඒ සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ මේ වචනයෙන් වෙන වැරදි වලින් වැඩිපුර පව සිද්ධ වෙන්නේ හිස් වචනෙන් කියලා. අපි හිතන් ඉන්නේ හිස් වචනය සරලම දේ කියලා නෑ. ඒකෙන් තමයි වැඩිපුර පව සිද්ධ වෙන්නේ. ඉතින් අපි මුලින්ම බේරෙන්න ඕනි වචී දුස්චරිතයෙන් තමයි සීලය ආරක්ෂා කරගන්න. එතකොට තමයි සීලය තහවුරු වෙන්නේ. ඒකෙන් තමයි මේ කුලයන්හි නොඇලෙන තැනට මනස ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මේ කායිකවම වෙන්වීම නෙමෙයි. මේ වචනයට තියෙන භාෂණයට තියෙන අදහස් ප්‍රකාශ කිරීමට තියෙන මේ විතක්ක ਵਿਚාර දෙක. මනසේ ඇතිවෙන මේ වචනයට එන විතක්ක ਵਿਚාර දෙකේ මෙල්ලවීම තමයි ඇත්තටම මේ හුදකලාවට මේ කුලයන්හි ඇලී කුලයන්හි නොඇලී ඝණයා කෙරෙහි නොඇලී වාසයට මුලින්ම පදනම සැකසෙන්නේ අන්න එතනින්. ඉතින් මේ නිසා තමයි සාමාන්‍යයෙන් මම අහලා තිනවා අපේ ලොකු සාංශෙත් කියනවා උන්වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේලා කියලා තියනවා කියලා මේ කැලේක නිදාගෙන හිටියත් සැපයි කියලා. කියන්නේ මේ ආරණ්‍ය වාසයකට ශුන්‍යාගාරයකට රුක්ක මූලයකට ගිහිල්ලා නිදාගෙන හිටියත් සැපයි. මොකද නිදියන්න නිදියන්න යද්දිත් ප්‍රශ්නයක් නෑ. නිින්දෙන් ඇහැරෙනකොටත් කැලේට තමයි අවදි වෙන්නේ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තමන්ගේ සීලය බිඳින දෙයකට, වචනයේ භාෂණයට සම්බන්ධ දෙයකට නෙමෙයි අවදි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ වගේ උත්තමයන් වහන්සේලාගේ මනසට එහෙම අදහස් පහළ වෙන්නේ මේක මේ කුලයන්හි නොඇලී ඉන්න එක ඒ තරමටම අපේ මේ අධ්‍යාත්මික මඟට උදව්වක් වෙන නිසා. ඉතින් මේක ඇත්තටම තේරුම් ගන්න මේ කතා කිරීම මේ භාෂණය මේ වචන නිකුත් කිරීම හරියටම මේකේ තියෙන හානිය මොකද්ද මේකෙන් වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඇත්තටම නිහඬව භාවනා කරන්න අඩු ගානේ දවස් කීපයකට හරි ගිහිල්ලා බලන්න ඕනේ කතා නොකර නිහඬව භාවනා කරන්න තියෙන තැනකට ගිහිල්ලා බැලුවාම ඔන්න තේරෙනවා මේකේ හානිය මොකද්ද මේකේ අර්ථය මොකද්ද කියලා. අපිට කතා නොකර ඉන්න අමාරුකම කොච්චරද මේක කොච්චර අධ්‍යාත්මයට බලපානවද කියලා තේරෙන්න ගන්නවා. ඉතින් මිනිසුන්ට මේ භාෂණය කියන එක නැතුව ඉන්න බෑ. පාළුයි. ඉන්න බෑ. ඉතින් අපි ඔය සමහර භාවනා මධ්‍යස්ථානවල රිට්‍රීට් වලට ගියාම ඒවයි හැම එකම වගේ තියෙනවා. කතා කරන්න එපා කියලා. සමහර සෙන්ටර් වල CCTV කැමරාවක් දාලා දෙනවා. ඒත් ඉන්න බෑ කතා නොකර. හිතන් ඉන්නේ මේ භාවනා කරනවා කියලා ඔහොමත් කතා නොකර ඉන්න ඕනේද කියලා තමයි අහන්නේ. ඉතින් ඒකෙන් තේරෙනවා ඒගොල්ලන්ගේ මනස වැඩ කරන හැටි. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ භාෂණය, වචනය කියන එක කොයිතරම් අධ්‍යාත්මයට බලපානවද කියන එක. ඒ කෙලෙසයක් පිට දාන්නේ. මම මට මතකයි ලොකු සාමින් වහන්සේ කියලා තියෙන එක තැනක මේ අපි කතාවට වැටෙන්නේ ඇත්තටම කාමයේ අඩුවක් පිරිමහ ගන්න කියලා. ඒක ඇත්තක්. මොකද අපිට අවශ්‍ය දේවල් ටික ලැබිලා තියෙනවා නම් කතා කරන්න දෙයක් එන්නේ නැහැ. අපිට කතා කරන්න දෙයක් තියෙනවා කියලා කියන්නෙම යම්කිසි දෙයක අඩුවක් මනසේ තියෙනවා මොකවත්ම නෙමෙයි කාමයේ. ඉතින් මිනිස්සු ආශ්‍රය කරන කියන්නේ කාමය තමයි. හොඳට මතක තියාගන්න. ඒ නිසා ඔය කතාව කියවිල්ල වැඩි නම් කාට හරි ඒ කියන්නේ යාගේ මනසේ තියෙන පීඩාවක් තමයි එළියට දාන්නේ. මොකක්ද එයා මොකකින් හරි අසම්තෘප්තව ඉන්නේ. මොකක් හරි එයා කැමති දෙයක් එයාට මදි, මදිකමක් තියෙනවා. ඒක එළියට යන්නේ භාෂණයෙන්. ඒ නිසා තමයි අපි කියන්නේ කියන්නේ ගොඩක් අය ඉන්නවා සමහරුන්ට කතා කරන්න ගියාම අදාළ කාරණේ කියවෙන්නේ වටේ වටේ වටේ ගිහිල්ලා කියවනවා. ඒ කියවිල්ල වැඩි අදාළ තැනට කතා කරන්න බැරි පොයින්ට් එකට එල්ල කරලා කතා කරන්න බැරි භාෂණය වැඩි වෙන්නේ කාමයේ අඩුවක්. අනිවාර්යයෙන්ම කාමයේ අඩුවක් තමයි වචනෙන් එළියට දාන්නේ. ඉතින් මිනිස්සු මේක දන්නේ නැහැ. ඒ නිසා මේ කතා කරන්න එපා කියලා සෙන්ටර් වල භාවනා මධ්‍යස්ථාන වල බෝඩ් එකක් ගහලා තිබුවාම ඒකටත් එරෙහිව නැගී හිටිනවා. එයාලට තේරෙන්නේ මේ කතා කරන්න එපා කියන එකට එරෙහිව නැගී හිටින්නේ මම මේ හිත යටින් කාමයේ ඉල්ලන්නේ කියන එක තේරෙන්නේ. ඉල්ලන්නේ කාමයා. ඉතින් ඒක තේරුම් ගන්න. ඉතින් මේක තේරුම් ගන්න ඇත්තටම කාලයක් මේ පුහුණුවත් එක්ක ගිහිල්ලා සත්පුරුෂ ආශ්‍රයත් අවශ්‍යයි. නකුසාංශයේත් නිතරම කියනවා අපිට මේකේ අර්ථය තේරුම් ගන්න බෑ සත්පුරුෂයෙක් හිටියේ නැත්තම්. තනිව මේ නිහඬ කමට අපිට හුරු වෙන්න බෑ. නිහඬේ හඬට සවන් දෙන තැනකට මනස ගන්න බැරි වෙනවා. ඉතින් මොකද ගොඩක් අයට මේ කතාව නැතිකම තනිකම දරන්නේ නැහැ. දරාගෙන ඉන්න බෑ. ඒ මනස විකෘති වෙනවා තනි වෙන්න ගියාම. ඉතින් මේකට හොඳම කතාව තමයි පහුගිය කාලේ වසංගතයක් ලෝකේ පුරා පැතිරුණා. ලොක්ඩවුන් එකක් ආවා. මිනිසුන්ට හුදෙකලාවේ ඉන්න සිද්ධ වුණා. තනිව ඉන්න සිද්ධ වුණා. බලන්න එතකොට මොකද්ද ලෝකේ උනේ කියලා. මිනිසුන්ගේ ආතතිය අසහන වැඩි වුණා. ගෘහස්ත හිංසනය වැඩි වුණා. සුයිසයිඩ් කරගත්තු මිනිස්සු ප්‍රමාණය වැඩි වුණා. ප්‍රශ්න වැඩි වුණා. ඇයි මේ මිනිසුන්ට මේ කුලයා කෙරේ, ගණයා කෙරේ නොඇලී ඉන්න බෑ. භාෂණය නැතුව ඉන්න බෑ. ආශ්‍රය නැතුව ඉන්න බෑ. ඉතින් අපිට ඇත්තටම මානසික සහනය සුවේ ඕනි නම් මේ හුදකලාව මේ ඝණයා කෙරෙහි කුලයා කෙරෙහි නොඇලී ඉන්න පුළුවන් ගතිය එන්න ඕනේ. මම අහලා තියෙනවා අපේ කයේ ඇතිවන ලෙඩක් උනත් සනීප වෙන්න ඇත්තටම නිශ්ශබ්දතාවය ඕනි කියලා. නිහඬකම ඕනි කයේ ලෙඩක් වුණා සනීප වෙන්න හොදකලාව ඕනි නිශ්ශබ්දතාවය ඕනි ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතනවා අපි ලෙඩක් වුණාම පිරිවර වට කරගෙන ඉන්න ඕනි කියලා කයට සනීප වෙන්න බෑ. එතකොට කය රිලැක්ස් වෙන්න ඕනේ. කය නිහඬ වෙන්න ඕනේ. මනසේ නිහඬකමෙන් තමයි කය නිහඬ වෙන්නේ. මනස නිහඬ වෙන්න නම් හුදකලා වෙන්න ඕනේ. හැබැයි ලෙඩක් තියෙන වෙලාවකට කෙනෙකුට තනිව හුදකලා වෙන්න බෑ. මොකද එයා දන්නේ නෑ මේ මොකද්ද ටෙක්නික් එක කියලා. එයාට අනිවාර්යයෙන්ම සත්පුරුෂ ආශ්‍රයයක් එක්ක තමයි ආශ්‍රයයක් එක්ක තමයි එයාට තනි වෙන්න වෙන්නේ. මානසික ලෙඩවලටත් එහෙමයි. මානසික ආතතිය අසහන වැඩි වෙනවා අපි පිරිස ආශ්‍රය කරන්න ආශ්‍රය කරන්න. ඒකෙන් වෙන්නේ මේ අපි වාසය කරන පරිසරයක් දූෂණය වෙනවා, මානසික ලෙඩ වෙනවා, ආතතිය අසහන වැඩි වෙන්නේ ඔන්න ඔය පෛරුපාසනය නිසා. අසහනය කියලා කියන්නේම ඇත්තටම ආතතිය කියලා කියන්නේ මිනිස්සු විසින් ඉල්ලන් කෑමක්. ඉල්ලගෙන කන එක මොකද මේ නිදහසේ විවේකීව ඉන්න පුළුවන්කම තියෙද්දි ඒගොල්ලෝ හිතනවා අපේ තියෙන මේ මානසික ආතතිය අසහනයට විසඳුම තියෙන්නේ පිරිස එක්ක ඇසුරු කිරීමෙන් විතරයි කියලා. වෙන්නේ මොකද්ද? ඒකෙන් තව තවත් ආතති ආසහන වැඩි වෙන එක. ඒ නිසා මානසික ලෙඩක් තියෙන කෙනෙකුටත් හොඳම බෙහෙත හම්බ වෙන්නේ හුදකලා වුණාම පෛරුපාසනේ අඩු කරාම හැබැයි යාට තනියෙන් හුදකලා වෙලා තනියෙන් පෛරුපාසනේ අඩු කරලා මනස සුව කරගන්න බෑ. ඒකට සත්පුරුෂයෙක් ඕනේ. කල්යාණ මිත්‍රෙක් ඕනේ. මොකද එයා දන්නේ නැහැනේ ටෙක්නික් එක මේකෙන් නැගිටින්නේ කොහොමද කියලා. හැබැයි නැගිටින්න පුළුවන් වෙන්නේ හුදකලාවෙන් විතරයි. ඒ තරමටම මේක අධ්‍යාත්මයට අපේ කායික මානසික සෞඛ්‍යයට ඒ තරමටම උපකාර වෙනවා මිනිස්සු මේක දන්නේ නැහැ. ඉතින් දන්නේ නැති නිසා තමයි මිනිසුන්ට නිහඬ බව කියන එක කතා නොකර ඉන්නවා කියන එක පිරිස ආශ්‍රය නොකර ඉන්නවා කියන එක ගණයා කෙරෙහි කුලයා කෙරෙහි නොඇලී ඉන්නවා කියන එක මරණය හා සමාන දෙයක්. ඉතින් ඇත්තටම නම් සීලය කියන එක රැකෙන්න නම් ඔය ගණයා කෙරෙහින් කුලයා කෙරෙහින් වෙන් වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් ඒක අර අනතුරුදායක තැනක තියපු දෙයක් වගේ විනාශ වෙලා යනවා කොයිම වෙලාවෙ විනාශ වෙලායිද කියන්න බෑ. ඉතින් සීලය පැත්තෙන් බැලුවත් සීල සමාධි ප්‍රඥා කියන මේ මාවතේ සීලය පැත්තෙන් බැලුවත් ඇත්තටම සීලය කියන එක ආරක්ෂා වෙන්න නම් ඝණයාගෙන් වෙන් වෙන්න ඕනි. ඕකට තමයි අපි නෙක්ඛම්මය කියලා කියන්නේ. අබිනිෂ්ක්‍රමණය කරනවා කියන්නේ ඕක. පොතේ වචනෙන් කියලා තියෙන්නේ පුංචි හෝ අල්ප වූ හෝ මහා වූ හෝ භෝග වලින් ඥාතීන්ගෙන් වෙන් වෙලා යන එකක්. ඇයි මේ අපි යන්නේ සීලයක් එක්ක ගමනක් පටන් අරගෙන යන්න. ඒක රැකෙන්න නම් කුලයා කෙරෙන් ගණයා කෙරෙන් වෙන් වෙන්න ඕනේ. ওই නිසා තමයි පැවිද්දාට නෙක්කම්ම ජීවිතයට ගිය කෙනාට වඳින්නේ. අපි අහලා තියෙන්නේ මේ රෙද්දකට වඳිනවා කියලානේ සිවුරට වඳිනවා කියලා නෑ අර හිතට වඳින්නේ. මේ වෙන් වෙලා ගිය පිරිසගෙන් වෙන් වෙලා ගිය මානසිකත්වයට මොකද එහෙම නැත්තම් මේක රකින්නේ ආරක්ෂා කරන්න බෑ. ලේසි නෑ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පැවිද්දන්ටත් උන්වහන්සේගේ බුද්ධ ශාසනයේ මුල් අවුරුදු 20 පැවිද්දන්ට ස්ථීර තැන් බාරගත්තේ නැහැ. ස්ථාන බාරගත්තේ නැහැ. භික්ෂුව ඊටාම නිදහසේ ජීවත් වුණා. මොකද මෙන්න මේ හේතුව නිසා. ඉතින් පස්සේ මුල් අවුරුදු 20න් පස්සේ ස්ථාන බාරගත්තා. එතකොට අර කලින් පාඩුවේ ඉඳගෙන තමන්ගේ වැඩේ කරගෙන තමයි භික්ෂුන් වහන්සේලා හිටියේ. ඉතින් මේ ස්ථාන බාර ගැනීමත් එක්ක දැන් භික්ෂුවකට තැනක් නැත්තම් අසරණයි කියන තැනටම හිතන තැනට අද පැවිද්දොත් ඇවිල්ලා. මට ස්ථීර තැනක් නැත්තම් මං අනන්නත්තරයි. බලන්න අපි මේ අධ්‍යාත්මික මගෙන් කොච්චර බැහැර වෙනවද කියලා. ඉතින් ගිහියොත් එක්ක හරියට කතා කරන්නේ නැති පැවිද්දෙක් ඉන්නවා නම් ගිහියොත් එක්ක වැඩ කරන්නේ නැති පැවිද්දෙක් ඉන්නවා නම් ඒ පැවිද්දට දොස් කියන එක තමයි කරන්නේ. පැවිද්දොත් දොස් කියනවා ගිහියොත් දොස් කියනවා මේ අහවල් ස්වාමීන් වහන්සේ ආවල් මෙහින් වහන්සේ කතා කරන්න යන්නේ හරියට. මේ මිනිස්සු දන්නේ නැහැ මෙතන මොකද තියෙන්නේ කියලා. ඉතින් අර ගිහියොත් එක්ක වාසය ආශ්‍රය නොකර ජීවිතය පවත්වා ගන්න බෑ කියලා හිතන තැනට මනස වැටිච්ච පැවිද්දා ඉතින් ගිහියෝ කියන කියන පදයට නටලා ගිහියොත් එක්ක පෛරුපාසනය කරන්න ගිහිල්ලා ඉතින් නැහෙන. ඕක තමයි වෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ විශාල නීති ප්‍රමාණයක් පනවලා තියනවා මේ ගිහියොත් එක්ක කටයුතු කරනකොට තමන්ගේ අත්ත කුසලය පිරිහෙවා ගන්නේ නැතුව බේරගෙන මහානකම අරන් යන හැටි ගැන සඳහන් කළ විශාල නීති ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අද පැවිද්දා මේ කියන අර්ථයෙන් මේ කියන ආකල්පෙන් ගොඩාක් බැහැර වෙලා ඉන්නේ. තමන්ට ස්ථීර තැනක් නැහැ කියන එක ලැජ්ජාවට කාරණයක්. තමන්ට ඉන්න තැනක් නැහැ. ඔහේ ඉන්නවා කියන එක ලැජ්ජාවට කාරණයක් වෙලා ගිහියන්ගේ වැඩ කරන්නේ නැතුව තමන්ගේ පාඩුවේ තමන්ගේ අතේ තමන්ගේ වැඩක් බලන් ඉන්න එක නිවට කමක් නිකන් මේ නිකමෙක් ගානට වැටිලා. ඉතින් පැවිද්දෝ මේ අර්ථය දන්නේ නැති නිසා අර ලෝකේ සම්මතය අල්ලගෙන Tamanටම කියලා වෙනම තැන් ගරු නම්බු නාම තියාගෙන පිරිවර හදාගෙන තැන් හදාගෙන ඉතින් ගිහියා කියන කෙනෙක් විදිහට ගිහියොත් එක්ක හොඳට හොඳ සම්භාෂණ ප්‍රිය සම්භාෂණ පවත්වාගෙන ගියොත් එක හොඳට කතා බහ කරගෙන ගිහියෝ කියන කියන වැඩේ කරගෙන ඉන්න තැනට ඇවිල්ලා. ඒකෙන් මුකුත්ම වෙන්නේ නැහැ. වෙන්නේ එක දෙයයි තමන්ගේ අධ්‍යාත්මික මඟ යන හිටිනවා. තමන්ගේ අත්ත කුසලයේ පිරිහෙනවා. ඉතින් දැන් මේ සීලය රැකෙන්නවත් අපිට මේක ඕනේ. සමාධියත් එහෙමයි. සමාධිය ගැන කියලාම තියෙන්නේ විවේකජම් පීති සුඛං කියලා තමයි පටන් ගන්නෙ. කියන්නේ විවේකයෙන් හටගත්තු ප්‍රීති සුඛය සහිත ප්‍රථම ධාන හිත කියලා තමයි සඳහන් වෙන්නේ. ගිහිල්ලා බලන්න පොතේ කොහොමද තියෙන්නේ කියලා. සමාධිය වුණත් හටගන්නේ නැහැ විවේකයේ නැත්තම්. ගණයා කෙරෙහි කුලයා කෙරෙහි ඇලිලා ඉන්න භික්ෂුවට සමාධි මාත්‍රයක් උපදව ගන්න ලේසි නෑ. පිරිසකින් වෙන් වෙන්න ඕනි, පිරිසකින් අයින් වෙන්න ඕනි. අයින් වෙලා හිටියොත් තමයි අපිට සමාධි මාත්‍රය කියන එක උනත් උපදව ගන්න පුළුවන්. ඒක ගැන ඒක ඉතින් ගොඩක් අය තේරෙනවානේ. මනසක් ඒකාග්‍ර කරන එක ලේසි නෑ. මේ එක එක්කෙනාට කයි බාරුක ගහ වැඩ කර කර ඒක ගන්න එක ලේසි නෑ. ඉතින් මේක මේ මේ ඇත්තටම කියනවා නම් මේ අධ්‍යාත්මික මග යනකොට මේ විවේකය කියන එක ගන්න කියලා දෙන්න බුදුරජාණන් වහන්සේවත් ගුරුවරයෙක්වත් එන්නේ නෑ. අපිට කියන්නේ විවේකේ ගනින් විවේක ගනින් කියලා කියන්නේ නෑ. ඒක අපිටම තේරෙන්න ඕනේ. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේක Tamanට දැනෙන්නත් වෙලාවක් එනවා ටයිම් එකක් තියෙනවනේ හැමෝටම මේක එක සැරේ ලේසියෙන් දැනෙන්නේ නෑ. මම මේ වෙලාවේ විවේක වෙන්න ඕනේ. මේ විවේකය මට අවශ්‍යයි. විවේකේ ප්‍රියයි කියන මේක තේරෙන්න වෙලාවක් යනවා මේක හැමෝටම තේරෙන්නෙත් නැහැ බලෙන් කියලා දෙන්නෙත් නැහැ. තමන්ගේ විවේකය හදාගන්න තමන් දැනගන්න ඕනේ. ඒක වෙනම කලාවක්. ඉතින් අර මම එක මේ වීඩියෝ එක දාලා තිනවා විස ජාතකය කියලා එකක්. ඒ ජාතකය ගිහිල්ලා කියවලා බලන්න. බලන්න එතන මේ ඒ අපේ බෝසතාණන් වහන්සේ සහෝදරයෝ පිරිසයි සහෝදරියයි ඔවම විශාල පිරිස 11 දෙනෙක් විතර මේ ගිහිගේ හැර යනවා. රජ සැපද කොහෙද ඇතු ඉපදිලා හිමාලයට ගිහිල්ලා තවුස් පැවිද්දෙන් පැවිදි වෙනවා. ඒගොල්ලෝ ඉතින් ගිය ගියාට පස්සේ කට්ටියම එකට තමයි පළවැල නෙලාගෙන එන්න යන්නේ. කයිවාරුක ගහ යනවා. විවේකයක මාත්‍රයක්වත් තේරෙන්නේ නැහැ. ගමක් වගේ වෙලා. බෝතන් වහන්සේ මේක දැකලා කියනවා මේ මේක මහානකමට ආපු එකේ කිසි අර්ථයක් නැහැ. ඔයගොල්ලෝ පාඩුවේ තමන්ගේ වැඩේ කරගන්න මම පළවැරණි ලාංගෙන්නම් කියලා. අන්තිමේදී අනිත් කට්ටිය කියනවා නෑ නෑ ඔබ වහන්සේ අපේ ගුරුතුමා ඔබ වහන්සේ ඉන්න අපි දවසට එක්කෙනා ගාන ගිහිල්ලා පළවැල හැමෝටම අරන් ඇවිල්ලා බෙදලා තියලා ගෙඩියක් ගහන්නම් හැමෝම නිහඬ වෙයිලා තමන්ගේ කොටස බලන්දලා මහානදම් පුරුමු කියලා. බලන්න ඒ ඇයි මේ මේ පිරිසක් එක්ක හිටියත් අපිට හුදකලා වෙන්න පුළුවන්. ඒ එකිනෙකා කෙරෙහි නොඇලී වාසය කරන්න ඕනේ. තමන්ගේ පිරිස කෙරෙහිවත්. ඇලෙන්නේ නැතුව ඒ අය කෙරෙහි, ගණයා කෙරෙහි කුලයා කෙරේ ඇලෙන්නේ නැතුව හිටියොත් අපිට මේ මහානකම කියන එක සම්පාදනය කරගන්න පුළුවන් වෙනවා. සම්පාදනය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ගිහියෝ නම් ඉතින් කොහොමවත් කැමති අපි ආශ්‍රය කරන්න අපිත් ඒ කතා කර කර ඉන්න පැවිද්දෙක් ඇවිල්ලා වැඩ කරනකොට ගිහියෝ කොහොමවත් කැමති අපි දැනගන්න ඕනි සීමා මොකද්ද කියලා. පැවිද්දා දැනගත යුතුයි සීමාව මොකද්ද කියන එක. ගිහියෝ කියන කියන පදේට නටන්න නෙමෙයි පැවිදි වෙන්නේ. ඒකට ලොකු පෞරුෂයක් තියෙන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ පෞරුෂය තියෙන පැවිද්දාට දොස් කියන එක තමයි කරන්නේ. මේ මේ පැවිද්දාට මේ මේනින් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට මේ අපිත් එක්ක හොඳට කතා කරන්න යන්නේ මූණ බල්ලා hina වෙන්න යන්නේ. ඒගොල්ලෝ ඉතින් ඉන්නේ මේ අපි මහනෙලා ඉන්නේ මිනිසුත් එක්ක දත් ටික පෙන්නගෙන hina වෙවි ඉන්න සෙල්ලම් කරන්න කියලා. නෑ මේ අපි හැවිල්ලා තියෙන වෙනම ගමනක් යන්න. මේ ගිහියෝ කියන කියන පදේට නටන්න නෙමෙයිකට ලොකු පෞරුෂයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මුලින්ම පැවිද්දාට මේ ආරණ්‍ය සේනාසනය රුක්ක මූලයේ ශුන්‍යාගාරය ආශ්‍රය කරන්න කියන්නේ ඒ විතරක් නෙමෙයි භාගතුන් වහන්සේගේ මේ නියමය අනුව භික්ෂුවක් උපසම්පදා වෙනකොට උපසම්පදා මාලයකයේදී නිසදෙනවා කියලා එකක් කරනවා. නිස්ත්‍රිආචාර්යයන් වහන්සේ කියලා ගුරුවරයෙක් ඉන්නවා උපසම්පදා භික්ෂුවට මේ නිසදෙනවා කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි. අලුත මහණවුණු භික්ෂුවට කියලා දෙනවා සිව්පසය දැන් සිව්පසය නිසානේ ඔය භික්ෂුවට පැවිද්දාට සිද්ධ වෙන්නේ ගිහියව ওই තරම් ආශ්‍රය කරන්න. එතකොට බුදුරන් වහන්සේ කියනවා මෙතනදී මේ අලුත පැවිදි වුණු භික්ෂුව පිණ්ඩපාතෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. මේ කියන්නේ ගයක් ගයක් ගානේ හිඟමන් ඇදලා තමන්ගේ ආහාර වේල හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. සිවුරු වලට පාංශකූල සිවුරෙන් ඔය කොහේ හරි අතරමඟ තියෙන රෙදි කෑල්ලක් ගෙනල්ලා ඕවා ඉරලා සෝදලා මහලා පඳු පොවලා අඳින්න පුළුවන් වෙන්න ඕනේ. සේනාසන වලට රුක්ක මූල ආරණ්‍ය ශුන්‍යාගාර පරිහරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. බෙහෙත් හේත් වලට පූති මුත්ත බේසජ්‍ය පාවිච්චි කරන්න ඕනි කියන එක තමයි නිසදෙනවා කියන්නේ. එතකොට මෙතනදී සඳහන් වෙන්නේ මේ පින්ඩපාතෙන් ඉන්න පුළුවන් භික්ෂුවට ගිහියා දෙන දාණය බාර ගන්න පුළුවන් බැරි නෑ. හැබැයි ඒ දාන්නේ නැති දවසක ඒ භික්ෂුව අසරණ වෙන්නේ ඇයි අර අන්තිම තැනින් පුරුදු වෙලානේ තියෙන්නේ හිඟා කාලා පුරුදුයි. පාංශිකුල සිවුරෙන් ඉන්න භික්ෂුවට ගිහියෙක් සිවුරක් පූජා කරොත් බාල බාර ගන්න බැරි කමක් නැහැ පුළුවන්. හැබැයි ඒව නැති දවසක චරුචුරු නැහැ. පාංශිකුල සිවුර පුරුදුයි. රුක්ක මූලයක ඉන්න පුරුදුණු භික්ෂුවට ආරණ්‍යයක ඉන්න පුරුදුණු භික්ෂුවට මේ සේනාසනයක් ගිහියෙක් හදලා දුන්නොත් බාර ගන්න පුළුවන්. හැබැයි ඒක නැති වුණා කියලා චරුචුරු ගන්න ඕනේ නැහැ. ඒ තමන්ට පුරුද්ද තියෙනවා ගහක් ගලක් යට ගිහිලා ජීවත් වෙලා. පූතිමුත්ත බේසජ්ජෙන් යපුණු භික්ෂුවට ගිහියෙක් බෙහෙත් හේත් පූජා කරොත් බාර ගන්න පුළුවන්. නැත්තම් මේ පුරුදු බෙහෙත තියනවානේ. ඒකෙන් යැපෙන්න පුළුවන්. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මුලින්ම ඒකට පුරුදු කරන්නේ භික්ෂුව. ආරණ්‍ය වාසයට පුරුදු කරන්නේ, රුක්ක මූලයට පුරුදු කරන්නේ, ශුන්‍යාගාරයට පුරුදු කරන්නේ, මේ සිව්පසේ අවම තැනින් ජීවත් වෙන පුරුදු කරන්නේ ඒ නිසයි. ඊට පස්සේ අර ලෝකය ආශ්‍රය කරන්න ගියාට, පිරිස එක්ක ආශ්‍රය කරන්න ගියාට ඊට පස්සේ මේක අවුල් කරගන්නේ නැතුව මේක තමන්ගේ අත්කුසලයේ පිරියවා ගන්නේ නැතුව මේක ආශ්‍රය කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔකට අපේ ලොකු සාංශය කියන්නේ මේ කොස් කපන්න යනවා කියලා දන්නවනම් දැනගන්නෝනේ කොහොල්ලෑ තියෙනවා අතේ ඇලෙනවා පොල් තෙල් ටිකක් ගාගෙන යනවා. එතකොට කොස් කොච්චර ගැබුවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් අපි දන්නවනම් අපි මේ යන්නේ අන්තරාදායක කලාපයකට යන්නේ අන්තරාදායක පිරිසක් ආශ්‍රය කරන්න යන්නේ. එහෙනම් කලින් ඒගොල්ලොත් එක්ක ආශ්‍රය කරන හැටි දැන ඉගෙනගෙන යන්න ඕනේ. ඔකට කියන්නේ හරියට හඳ වගේ හඳ ලෝකෙට සුන්දර දෙයක්. හඳ එළිය ලෝකෙට සහනයක් දෙන දෙයක්. හැබැයි හඳ කවදාවත් මහ පොළොවට ලං වෙන්නේ එයා යාගේ දුර ප්‍රමාණය හැමදාම තියාගෙන නැගලා බහැලා යනවා. හඳෙන් අපි කොච්චර හඳට අපි පෙම් කරත් අපි හඳ එළියෙන් කොච්චර සතුටක් ඉඳත් එයා එන්නේ අපිට ලං වෙන මේ පෘථුවියට ලං වෙන්නේ එයාගේ සීමාවේ තමයි එයා යන්නේ. අන්න ඒ වගේ අපි දැනගන්න ඕනේ අපේ අධ්‍යාත්මය ඇසුරු කරද්දී අපේ අධ්‍යාත්මික මග යනවා නම් මේ කියන සීමාව තියාගෙන ඉන්න. මේක අල්ලන්න යනවා නම් කොස් ගෙඩියක් කොහොල්ලා තියෙනවා. ඒ පොල්තල ජුට්ටක් ගාගෙන ගියාම හරි. ඉතින් ඔකට ওই නිසා තමයි භාග්‍යතුන් වහන්සේ එක තැනක් කියලා තියෙනවා මම ලොකු සාංශයකිනුත් අහලා තියෙනවා මේ උන්වහන්සේ සාමාන්‍යයෙන් උදේට මහා කරුණාවෙන් ලෝකයා කෙරෙහි කරුණාවෙන් පිණ්ඩපාත කරගන්න ගමට බහිනවා හවස් වෙනකොට ප්‍රඥාවට මුල් තැන දීලා කැලේට එනවා දෙක සමබරව ආශ්‍රය කරනවා මිනිස්යන්ටත් කරුණාවෙන් ගමට යනවා ගිහිල්ලා පිහිට වෙලා එනවා තමන්ගේ වැඩේ අතහරින්නේ ප්‍රඥාවෙන් තමයි කැලේට වදින්නේ. ඒකෙන් තේරෙන්න ඕනේ කරුණාවෙන් අපි ලෝකෙට බැස්සොත් පිරිහෙනවා. ඒ නිසා අපි හැකි සෑම විටම ප්‍රඥාවෙන් වනවදින්න ඕනේ හුදකලා වෙන්න ඕනේ පිරිසෙන් ඈත් වෙන්න ඕනේ. එතකොට තමයි මේ අත්ත කුසලයේ හරියට සිද්ධ වෙන්නේ. එතකොට දැන් පැවිද්දාට මේක මෙහෙම වුණාට ගිහියෝ බලයි අපි කොහොමද ඔක් කරන්නේ කියලා. ගිහියන්ටත් තමන්ගේ සීමාව තියාගෙන මේක කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අනවශ්‍ය කතාවලට මිනිස්සු ඇත්තටම තනිකඩව ඉන්න බෑනේ මිනිසුන්ට ඒ පුරුද්ද නැහැ. ඉතින් කොහොමද මේ නිකන් තනි වෙච්චි තනි වුණාම ප්‍රශ්නයක් වුණාම ලෝකේ තනි වෙන්න බැරි මිනිස්සෙක් මැරෙන වෙලාවට තනි වෙන්න පුළුවන් වේද? එතකොට කොහොමද මිනිස්සෙක් මේ අධ්‍යාත්මය දිනු කරන්නේ? ඉතින් ඒ නිසා මිනිස්සෙකුට තේරෙන්න ඕනේ තමන් අධ්‍යාත්මික මග යන ගිහියෙක් වුණත් අනවශ්‍ය පෛරුපාසයෙන් නොයා ඉන්න. ඉතින් එතකොට කට්ටිය කියන්නේ එහෙම ලෝකේ ජීවත් වෙන්න බෑ කතා කරේ නැත්නම් අවුලේ කියන්නේ ඒන ප්‍රශ්නෙට මුහුණ දෙන්න කොන්ද නැහැ. පෞරුෂය නෑ. පෞරුෂයේ මදිකමක් තියෙන්නේ, පෞරුෂයේ හීනිකමක් තියෙන්නේ. ඒකට කරන්න දෙයක් නෑ. ඉතින් ඒක ටිකෙන් ටික තමයි හදාගන්න ඕනේ. තමන්ගේ සීලය, සමාධිය, ප්‍රඥාව උනත් වැඩි වෙන්න මේ මිනිස්සු එක්ක අනවශ්‍ය ආශ්‍රය, පෛරුපාසනයත් එක්ක මේක කරන්න බෑ. ඉතින් ඕක තමයි කුලේසු අනනු ගිද්දෝ කියලා කියන්නේ. කුලයා එක්ක ආශ්‍රය කරනකොට, ගිහියෝ ආශ්‍රය කරනකොට පැවිද්ද විසින් දැනගන්න ඕනේ තමන්ගේ ජාම බේරගෙන වැඩේ කරන්න. අපි ඒක දන්නේ නැහැ. අපි යන්නේ ගිහිය සතුට කරන්න. අපි හිතනවා ගිහිය අපහැදුනොත් මගේ ඔක්කොම ඉවරයි කියලා. ගිහිය අපහැදුනොත් මට මහානකම කරන්න බෑ කියලා ගිහිය අපහදව ගන්න කරන්න දෙන ඔක්කොම කරනවා. අද පැවිද්දාගේ මනස නැමිලා තියෙන්නේ ඔන්න ඔය පැත්තට. ඉතින් මගේ channel එකෙත් මේ වීඩියෝ වලට ගොඩක් අය බැනලා තියෙනවා. මෑනියෝ සැරයි මෑනියෝ කතා කරනවට කේන් තියනවා මට කවුරුත් නලවන්න ඕනේ නැහැ. එහෙම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ කැමති කෙනෙක් ගන්නව නම් ගනී නැත්නම් අතාරී. සීනි බෝලට ටොපි චොකලට් දීලා නලවන්න ගියොත් එන්නේ අපිත් පිරිහෙනවා. එහෙම දෙයක් කරන්න මේකේ නෑ. මට නම් මගේ ගුරුවරු එහෙම උගන්ලා නෑ. මගේ ලොකු සාංශයට පින් සිද්ධ වෙන්න මගේ ලොකු සාංශය මට එහෙම උගන්ලා නෑ. සාංශය කියලා තියෙන්නේ යම වෙලෙම තමන් බේරියන්. එච්චරයි. මොකද මේ අපි කැමැත්තෙන් ආව පැවිද්ද කැමැත්තෙන් ගත්තු මහානකම කැමැත්තෙන් යන අධ්‍යාත්මික මඟ ඒකට හානි කරගෙන ලාභ සත්කාර සම්මාන සිලෝක වලට ගිහියන්ගේ බොරු මේ නම්බුනාම වලට ගිහියන්ගේ බොරු වර්ණනාවට ගිහියන්ගේ හිස් ප්‍රශංසාවට රැවටිලා මේක නැති කරගන්න එපා. බයින් එක හොඳයි, සැපයි. බයින එක සැපයි, නින්දා කරන එක සැපයි. ඒ නිසා ඕක තමයි කුලේසු වනුණු ගිද්දෝ කියලා කියන්නේ. මේක අධ්‍යාත්මයට කොයිතරම් බලපානවද අපි හිත දියුණු කරගන්න කියන එක දැන් ඔන්න ඔබට තේරෙනවා ඇති. ඉතින් අපි පිරිතෙන් කමටහනක් කියන වීඩියෝ පෙළේ මේ අද කතා කරේ කුලේසුවන් නුගිද්දෝ කියන ගුණය දැන් ඔබම බලන්න මේවා තියෙන්නේ මේ සජ්ජායනා කර කර ශ්‍රවණය කර කර ආරක්ෂාවක් ගන්න නෙමෙයි. ඔබේ මනසේ මේ ගුණය ඇති කරගත්තොත් ඔබම පිරිතක් බවට පත් වෙනවා. ඒකම ඔබට ආරක්ෂාව වෙනවා. ඒකම ඔබට පිහිට බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මම හිතන්නේ ඊළඟට අවසාන වීඩියෝ එක ඉතින් බලන්න මේ தত্ত্বය පවා මනසට ගන්න ඇත්තටම සතිය හරහා ගොඩ නැගුණු ශක්තිමත් විපස්සනාවකින් මනස ශක්තිමත් වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ගුණ ටික ටික ලං කරගන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි.